ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ මාතලේ ඕවිලිකන්ද රෑන කෙටුවගන පාරණ සේනාසනයේ සහ අනුරාධපුර කටුකැලියාව ධම්මපාරමී ආරණ්‍ය සේනාසනයේ අධිපති පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ Thank you. ඊළඟට කාලී සූත්‍රය. කාලී සූත්‍රයෙන් අපිට මේ කසින ගැන හොඳට තේරුම් ගන්න පුළුවන් කසින දැන් අපි අද කසින කසින කිය කිය දුම විදිහට තියෙන්නේ. කියන්නේ අද බුදුරණවහන්සේ ධර්මයක් ඕනේ නැහැ ලෝකෙට. එකයි ප්‍රශ්නේ තියෙන්නේ. වෙන මොනවද ඕනේ? මොන කාලී සූත්‍රය බලන්නකෝ. ඒකන් සමයන් ආයාස මහා කච්චාන අවන්තිසු විහෙරති කූරර ගහරේ පවත් පවත්තේ පබ්බතේ අතකෝ කාලි උපාසිකා කූරර ගහරිකා ඒනායස මහා කච්චාන තේන උපසංක උපසංකමිත්ව ආයස්මන්තං මහා කච්චාන අභවදිත්ව ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝකෝ කාලි උපාසිකා කුරර ගහරිකා ආයස්මන්තම් මහා කච්චාන් හිටදවෝච. මහා කච්චාන ස්වාමීන් වහන්සේගේ අවන්ත ජනපදයේ කුරර ගහර කියන සමීපයේ වෙච්ච පවත්ත කියන පර්වතයේ වැඩ වාසය කළා. ඉතින් මේ කුරර ගහර වාසී කාළි උපාසිකාව කච්චාන මහා කච්චාන ස්වාමීන් වහන්සේ ළඟට ඇවිදින්න වන්දනා කරලා පැත්තකින් වාඩිලා මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි කාලි උපාසිකාව අහනවා මෙන්න මේ විදිහට ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කුමාරි ප්‍රශ්නයේදී මෙන්න මෙහෙම වදාarලා තියෙනවා. මොකද්ද? අත්තස්ස පත්තිං හදයස්ස සම්තිං චිත්වාන සේනං පියසාත රූපං ඒකෝහං ජහයන් සුකම අනුබෝධින් තස්මා ජනේන කරෝමි සක්ඛි සක්ඛීන සම්පජ් සම්පජ්ජති කේන කිමේති මොකද්ද මේ කතා කරන්නේ මේ ප්‍රිය වූ චිත්වා ස්නේහම් පියසාත රූපම් මේ පිය ස්වභාවය ඇති සාත ස්වභාවයේ ඇති ප්‍රිය වූ සාත ස්වභාවයේ ඇති මෙන්න මේ කාරණා විනාශ කරලා චෙත්වා විනාශ කරලා ඊළඟට ඒකාං යහනං යහයන් සුඛම අනුබෝධි ඒ තමයි මේ විනාශ කරලා මේ ඊළඟට කියනවා අත්තස පත්තින් හදයන් ඒ කියන්නේ උතුම් දේට ශාන්ත පදයට ඒ අර්ථයට ආධ්‍යාත්මයටපත් වුණ අරව විනාශ කරලා ඒ වගේම මොකද්ද වුනේ මෙන්න මේ හුදකලා ඒකවහන් මම උදකලාව ජහාන ජහාන වඩලා සුකුමග්නිය උතුම් අවබෝධයට පත් වුණා. අවබෝධයකට පත් වුණා. තස්මා ජනේන කරෝමි සක්කේ සකේන සම්පජ්ජති කේන කිමේ. ඒ වගේම තමයි මේ සුඛේ සාක්ෂාත් කළා. ඒ ඒ නිසා මේ ජනයා සමග මේ ධර්ම සාක්ෂියක්. ඒ කියන්නේ සාක්ෂිකරුවෙක් නෙමෙයි මම. තව කෙනෙකුට හරි තව කෙනෙක් එක්ක මනින සාක්ෂි භාවයකටපත් වෙලා නැහැ. කිසියෙක් මගේ සාක්ෂිය මේ මේ සාක්ෂියක් මගේ මේ ධර්ම අවබෝධය පිණිස සාක්ෂියක් කවුරුවත් සපයන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ මේ මිම්ම ඉක්මවීම කියන කාරණා ලස්සන විග්‍රහයක් මෙතන තියෙන. මිම්ම ඉක්මවීම. මිම්මක් නොලැබීම. තව එකකට කොටු නොවීම. එතන අරහතටපත් වෙන කතා කරන්නේ. හිමස්සනකෝ බන්තේ භගව ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ වදාළ මේ ගාථාවේ අර්ථය මොකද්ද කියලා මේ මේ කාලේ උපාසිකාව මහා කච්චාන ස්වාමීන් වහන්සේගෙන් අහනවා. ඔන්න පැහැදිලි කරනවා මහා කච්චාන ස්වාමීන් වහන්සේ පඨවි කසින සමාපatti පරමාකෝ භගිනි ඒකෝ සමන බ්‍රාහ්මනා අත්ථාභි නිබ්බත්තේසු මේ නැගෙනිය ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා මේ පඨවි කසිනේට යමු වෙලා දැන් කවුරු ගැනද මේ බුදුරණවහන්සේ ශ්‍රාවක ගැනද කියන්නේ නෑ නෑ හොඳට මතක තියාගන්න ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා මේ පඨවි කසිනේ උත්තර අර්ථයටපත් වෙලා පඨවි කසිනේ පර කසින කසින ඒ පට පළවෙනි කසිනේ තියෙන ශ්‍රේෂ්ඨම දෙයක් කියලා. ඒ කියන්නේ සමාපatti ශ්‍රේෂ්ඨු කියලා ඒකටපත් වෙලා ඒ වගේම ඒක උත්තර අර්ථය කියලා. අත්තාබි නිබ්බත්තේසු. මේක තමයි උත්තර අර්ථය කියලා හිතාගෙන ඉන්නවා. මොකද්ද මේ කියන්නේ? පටවිකාසීන සමාපත්තියේ ඉස්සරටම ගිහිල්ලා මෙය උත්තම අර්ථයයි කියලා ශ්‍රමණක් බ්‍රාහ්මනවරු ඉන්නයි ඉන්නවා. යාවතාකෝ බගනී පටවිකාසීන සමාපත්තියා පරමතා තදබිඤ්ඤා භගව නැගණිය යම් තාක් මේ පටවිකසන සමාපත්තිය තුළ මේ උතුම් කියන්නේ ඒකේ උපරිම දේවල් තියෙන උපරිම ස්වභාවය තියෙනවද අද විඤ්ඤාසි භගව භාග්‍යතුන් වහන්සේක මනාව අවබෝධ කරා අද විඤ්ඤා භගව භාග්‍යතුන් වහන්සේ මනාව අවබෝධ කරගෙන ආදී මද්දස්ස ආදී කියන්නේ මුල ආදී මද්දස්ස මුල හොඳටම දැක්කා ඊළඟට ආදීනව මද්දස්ස ආදීනවත් හොඳටම දැක්කා නිස්සරණ මද්දස් නිස්සරණයක් දැක්ක. මග්ගා මග්ග ඥාන දර්ශන මද්දස්. මග නොමග කියන ඥාන දර්ශනයක් දැක්ක. තස්ස ආදී දර්ශන හේතු මේ විදිහට මුල දැකීම හේතුවේ ආදීනව දර්ශන හේතුවේ නිස්සරණ දර්ශන හේතුවේ මග්ගා මග්ග දර්ශන හේතුවේ අත්තස්ස පත්තින් අර්ථයටපත් වුණා. හදයස්ස සංති අර්ථයටපත් වෙන ආධ්‍යාත්මේ සංසිඳුණා. බලන්න මේක ලස්සන අර්ථයක් තියෙනවා. දැන් අපි පඨින කසිනේ කට මේ පඨවි කසිනේ කියන ඒවා අපි මේ අපි මේ බුදුරණවහන්සේව සරණ යන්නේ නැහැනේ මේ ලෝකේ මිනිස්සු. ලෝකයට මොන හරි කරන්න. බුදුරණවහන්සේ සරණ යන්න ඕනේ. ඔන්න දැන් බලන්නකෝ මේක කියන මේ ශ්‍රමණාත් බ්‍රාහ්මණවරු ඉන්නවා මේ පඨවි කසින සමාපත්තිය උතුම්ම ස්වභාවයට ගිහිල්ලා අර්ථයකටපත් වුණායි කියලා බැහැගෙන ඉන්නේ. ඒ අර්ථයේ ඉපදුවා කියලා. පඨවි කසින උපරිමයට ගිහිල්ලා. ආ එතනින් එහා පඨවි කසිනයක් නැහැ. යාවතකෝ නමුත් නැගණිය නෙමේ භාග්‍යතුන් වහන්සේ මේ පටවි කසිනේ සමාපත්තිය උතුම්ම ස්වභාවයටත්පත් වෙලා උපරිමේ තද විඤ්ඤාසි භගව භාග්‍යතුන් වහන්සේ කවුද කරා දැන් දන්නවනේ දැන් දුක අවබෝධ කරනවා කාමය අවබෝධ කරනවා ඔහොම අවබෝධ කියලා තියෙනව නේද පංච ඉතින් ඒ වගේම පටවි කසිනේ අවබෝධ කරා දැන් කාමය අවබෝධ කරන්නේ දුක අවබෝධ කරන්නේ රාගය අවබෝධ කරන්නේ ඒ වගේම පටවි කසිනේ අවබෝධ කරා ඒක ලෝකයාගේ විග්‍රහයක් ලෝකයේ උතුම් ස්වභාවයටපත් වීම. ඒක අවබෝධ කරා. තද විඤ්ඤා භග භාග්‍යතුන් වහන්සේ මෙන්න මේක අවබෝධ කරලා අවබෝධ කර ආදි මද්දස. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ මේකේ මුල දැක්කා. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව අවබෝධ කරා ඊළඟට භාග්‍යතුන් වහන්සේ මෙන්න මේකේ මුල ඒක නුවණින් භාග්‍යතුන් වහන්සේ ඒක දැක්කා. ඊළඟට ඒක ආදීනවක් දැක්කා. මොකද ආදීනව? කපටවි පසේනේ. ආදීනව එතකොට බලන්න එහෙනම් දැන් අපි පංචේපාස්කන්ධයේ ආදීනව ගැන කතා කරනවානේ ආයතන වල කතා කරනවා. ඔන්න බලන්න මේකේ තියෙන දේ තියෙන දේ ඉගෙන ගැනීම වැදගත්කම. දැන් පංචේපාස්කන්ධයේ ආදීනව මේ අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවය. ඊළඟට ආයතනවල එතකොට ආදීනවයක් ඊදලා තියෙනවා. ආදීනවේ ස්වභාවයක ආස්වාදයකුත් තියෙනවා. අන්න ඒකත් දකිනවා. හැබැයි මේ දැක්කේ මොකක් එක්කද? තද විඤ්ඤාය මනාව අවබෝධ කිරීමත් එක්ක. ඒ වගේම තමයි නිස්සරණයත්. අන්න නිස්සරණයක් දකින්න. ඒ වගේම තමයි මග්ගා මග්ග දස් ඥාන දස. මග නොමග කියන ඥාන දස. ඇයි මේ මග නොමග කියලා මේකට කියලා තියෙන්නේ? මාර්ගය කියලා කිව්ව නම් ඇතින්. දැන් අපි හිතමු කාමය ගැන වෙන මොනවා හරි ගැන කතා කරනකොට ඒකනම් ඒකේ කොහොමද ඒකේ අය කතා කරන්න දෙයක් නැහැනේ. මොකද හේතුව වැරදි කියන කාරණා. දැන් මේක මොකද්ද මේ තියෙන්නේ? මේකේ මුලින්ම කියනනේ උතුම් සමන බ්‍රාහ්මණ ඉන්නෝනේ පට විකාශනයේ උතුම් ස්වභාවයට ගිහිල්ලා ආරෝපණයක් වුණා කියලා දැනගත්තා කියලා. ඒ ඒක ඒ කතා ඒ කියන්නේ පට විකාශනයෙන් උපරිමයට ගියා කියලා හිතා. ඒක ඒක යෑම තුලින් අර්ථයටපත් වුණා කියලා එයාලා යොමු වෙනවා. ඒක මගද්ද නොමගද්ද? නොමගක්. දැන් ඔබට ඉගෙන ගන්න ලැබුණ නේද ආනාපාන සතිය බුදුරණවහන්සේ කිව්ව දේශනාවත් ඊළඟට ආනාපාන සතියේ අන්‍යයි කතා කරන එක. එතකොට දැන් ලෝකෝත්තර ප්‍රතිපදාවේ කතා කරනකොට තමයි ඊතර වීම සහ ඊතර නොවීම. දැන් ඔබට මේ දවස් ටිකේ අපි කතා කරන්න දෙනවා සුඛියත්වයට ලැබෙන දේ සුඛියත්වයේ ඉක්මවන හැටි. මෙන්න මේක ඉස්මතු කර කර පෙන්නනවා. සුඛියත්වයට ලැබීම සුඛියත්වයේ ඉක්මවීම. එතකොට මේ සුඛියත්වයේ ලැබීමයි සුඛියත්වයේ ඉක්මවීමයි කියන මෙන්න මේක අපි නුවණක් අපට ඇති උනේ නැත්නම් පින්විතනේ අපි සොකියත් ලැබෙන දෙයත් කියනවද නැද්ද? ඔන්න දැන් මේ තමයි පංචපාස්කන්ධය අන හරි. ඔන්න මේ තමයි වේදනාව. මෙන්න සංකාරේ, මෙන්න සංකාරේ මෙහෙමයි ක්‍රියාකාරී. අපට ඔක්කොම ලැබෙනවා. ඒව හරියටම අපට හම්බ වෙනවා. දැන් මොකද්ද මේ හම්බුනේ? සොකියත්වයටනේ හම්බුනේ. ඒ කියන්නේ අර සිංහය ගොදුරක් වුණාද? සිංහය ගොදුරක් වුණේ නැහැ. අපි අපි තනියෙන් පැනලා යනවා. ඒ කියන්නේ අපි තනි කර මොකද්ද කරන්නේ? අපේ දේටම යොමු වෙලා ඉන්නවා. මෙන්න මේක තමයි මේ මාර්ගයයි නොමාර්ගයයි මාර්ගය කියනකොට පින්වතුනි මේ ලෝකයේ ඇත්තක් හම්බුණා කියලා වැඩක් නැහැ. අපට ඊතර වෙන සත්‍යයක් නේ අවශ්‍යයි. සක්කාය නිරෝධ දෙයක් නේ අවශ්‍යයි. අද අපි ඔන්න මේ ඇහෙන් හම්බෙන්නේ මේ විදිහටයි. මේ අපි අපේ හැම වෙලෙමද හදනවා න්‍යායාත්මකව අපේ ලෝකේ තහවුරු කරගන්න බුදුරණන් වහන්සේගේ ධර්මයේ සාක්ෂියක් කරගෙන. ඔකට මේක කරන්නේ. බුදුරණන් වහන්සේගේ ධර්මයේ සාක්ෂියක් කරගෙන අපි අපේ ලෝකයේ න්‍යායාත්මකව තහවුරු කරගන්න. ඔන්න ඇහෙන් රූප දකින්නේ මෙහෙමයි ඈ. දැන් අපි දැකපු රූප නේද කතා කරන්නේ. ඔන්න කනෙන් ශබ්ද ඇහෙන්නේ මෙහෙමයි ඈ. අපි යහප සද්ද නෙමෙයි කතා කරන්නේ. දැන් ඔන්න හිතන්න කෙනෙකුට මේ මේසෙ පේනකොට එයාට පේනවා මේසයක් කියලා. මට පේන මේසෙ ස්වභාවය. ඒක ඇත්තනේ. කෙනෙකුට පේනවා මේක ලී වලින් කියලා. ඒකත් ඇත්තනේ. මට පේන මේස. තව කෙනෙකුට පේනවා මේක ගණන්ද්‍රව වායු පදාර්ථ සංඝට ක්‍රියාවලියක්. ඒකත් ඇත්තනේ. තව කෙනෙකුට පේනවා මේක පේනවා මේක පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඒකත් ඇත්තනේ. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන විදියනේ න්‍යායාත්මකව න්‍යායාත්මකව තමන්ගේ අත්දැකීම තහවුරු වෙන හැටි. ඊළඟට මේකේ පරමාණු සුද්දාස්ඨක ටිකක් තියෙන්නේ. ඒකත් ඇත්තනේ. න්‍යායාත්මකව තමන්ගේ තාත්වික ලෝකේ සාහනාත වෙනවා. තව කෙනෙක් කියනවා ඇහැ රූපය විඥාන එකතු වෙලා හටගත්තා වූ මනසට ගිහිල්ලා හටගත්තා වූ සංකල්පයෙන් මේ එහෙම බලන්නේ. ඒත් න්‍යායාත්මකව තහවුරු වෙනවා අපේ ලෝකේ. නැද්ද? අනේ බුදුරන් වහන්සේගේ වචන අරන් අපේ ලෝකේ න්‍යායාත්මකව තහවුරු කරගන්නවා. ඉතින් අපි ගිහින් තියෙන මොකටද? න්‍යායාත්මකව අපේ ලෝකේ බුදුරන් වහන්සේ ධර්මයෙන් තහවුරු කරගන්න. අනේකින් සුඛී විඳනයක් ලැබලා බව හිින්නවා. පිටර වෙන්නේ නෑ. න්‍යායාත්මක ලෝකේ තහවුරු නැච්චරයි. බුදුරන් වහන්සේගේ ධර්මය එක නෙවෙයි. මෙන්න මේ මග නොමග දැනගන්නට වෙනවා. අපි නොමගමයි යන්නේ. මග නෙමෙයි. ඇයි න්‍යායාත්මක ලෝකේ තහවුරු කරගෙන තහවුරු කරගෙන අනේ සුඛී වින්දනයක් ලබ ලබා ලබ ලබා ලබ ලබා එච්චරයි වෙන්නේ. බුදුරන් වහන්සේට අනුගත වෙන්නේ. අන්න භාග්‍යවතුන් වහන්සේ මෙන්න අන්න උතුම් ඒ ශාන්ත ස්වභාවයට ඒ අත්තස්ස පත්තිං හදයස්ස සම්තිං විදිතා හොති යන්නේ ආධ්‍යාත්මික සංසිඳීම මෙන්න මේක ශාන්තිය හෘදේ ශාන්තිය ලබනවා. ඔන්න පටවිකසිනී ආපෝ කසිනියුත් ඒ විදිහටම කතා කරනවා. ආපෝ කසිනිය උත්තම ස්වභාවයට පත්වෙච්ච සමන බ්‍රාහ්මණවරු නැගෙනියේ එවැනි සමන බ්‍රාහ්මණවරු ඉන්නවා. අන්න ඒ කියන ආපෝ කසිනිය උඩරමයට පත්ත නැහැ. නිකන් අය නෙමෙයි. උඩරමයට පත්වෙච්ච අය ඉන්නවා අර්ථයකට තමන් අර්ථයට බැසගත්තා කියලා. අර්ථයට පරම අර්ථයට යොමු වෙලා ඉන්නේ කියලා. යාවතා භගින් නමුත් භගිනී භාග්‍යතුන් වහන්සේ ඔය ආපෝ කසිනේ මනාව අවබෝධ කරගත්තා. ඊළඟට ඒ පඨවි කසින ආපෝ තීජෝ වායෝ කසින ඊළඟට නිල කසින කියන්නේ නිල් පාට ඊළඟට පීත ලෝහිත ඕදාත මෙන්න මේ කසින ඔක්කොම ගැන කියනවා මේ සියලුම කසින බුදුරයන් වහන්සේ මොකද කරේ මනාව අවබෝධ කරගන්න දැන් අනිත් අයට මේවා හොඳ ලොකු දේවල් නේ ඒ උපරිමෙන් දිනු කරගෙන අනේ උත්තර මාර්ගයටපත් වෙනවා කියලා හිතනවා අනේ බුදුරයන් වහන්සේ නම් මේක මනාව අවබෝධ කරගත්ත මේ කසිනේ කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගෙන මේ කසිනේ අන්න මුල දැක්ක ආදි ආදිම දස්ස ඊළඟට ආදීනව ඊළඟට ආදීනව දැක්ක නිස්සරණ ඒ වගේ මග්ගා මග්ග ඥාන දර්ශනයි මෙන්න මේ සියල්ලම දැකලා ආධ්‍යාත්මික සැනසෙනවා අන්න නිදහස් වීම මොනව ලබා ගන්නද නැහැ. අපි නම් දැන් බලන්න සමාධිය ගත්තම පුදුම පුදුම කැමැත්තක් තියෙන අනේ තීර්ථකයේ විදියට ඒවට ගිජු වෙලා වාසය කරන්නේ. බුදුරණවහන්සේ ධර්මය අහන්න කැමති නැහැ. හරි පුදුමයි. එච්චරට තින්වතුනි මේ ලෝකයට මේ ලෝකයට අගෝචර දෙයක්. මේ ලෝකයට මේ ලෝකයට මේ අසාධාරණයි. කියන අසාධාරණ කියන්නේ ලෝකයට සාධාරණ නැහැ. බුදුරණවහන්සේගේ ධර්මය. එච්චරට පින්වතුනි සුන්දර ධහමක්. නමුත් ලෝකයේ චින්තනය වෙනස්. වෙනස් චින්තනයකට කොහේනම් අතහගතවරුන්ගේ දහම ගැලපෙන්නද? ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතිකෝ බගිනි යන්තම් මුත්තම් අන්න ඒකයි බගිනියේ නැගිනියේ වෙන්න මේකයි බුදුරණවහන්සේ වදාළේ. දැන් මොකද්ද මේ? අන්න මේ මේ චිත්තාන සේන කියන්නේ සම්පූර්ණයෙන් අර සාත රූපේ ඉක්මවුවා. මොකක් එක්කද? මේ කසිනත් එක්කනේ මේ මොකක්වත් බහැගත්තේ නැහැ නේද? ඒ ඒ වගේම තමයි ඒකං ජහන දැන් හුදකලාව අවබෝධයත් එක්ක ජහන් වැඩුවා කියනවා. හුදකලාව අවබෝධයත් එක්ක ඒ කියන්නේ ළමක් ලබා ගන්න එකද නෑ. අන්න ලබා ගැනීමකින් තොරව යථාර්ථය වඩන විදිහට ජහන ජහන වැඩිම කසින සමාපත්තිනේ. දැන් අපට මේ තේරෙන්නේ සම ලබන ඒවා එක්ක. දැන් මේ ලබන එකක් එක්කද නෑ ඊතර වීමත් එක්ක. අන්න එතකොට තමයි උතුම් අර්ථයටපත් උනේ ආධ්‍යාත්මික සැනසුනේ. තස්මා ජනිනන කරෝමි. සක්කි. නමුත් ජනයත් එක්ක එහෙම එකක් නෑ කියනවා. ඒ කියන්නේ මේ තව කෙනෙක් ඒකට සාක්ෂිකරුවෙක් නැහැ කියනවා. ධර්මයේ කිසියෙකු මගේ ධර්මයේ පිණිස සාක්ෂි සපයන්නේ නැහැ. ඇයි සාක්ෂි සපයන්නේ නැත්තේ? සාක්ෂි සපයන්නේ තව එකක් හේතු කරගන්න වෙනවා. එහිම එකක් නැහැ. එහෙම එකක් අන්න මැනීමක් නැහැ නිවුණා. මෙන්න මේකයි මේකේ විස්තරය. අපට නම් තියෙනවානේ මේ සංසාරය. අර අපි බුදුරණවහන්සේගේ ධර්මයෙන් අපිව සනාත කරගන්න සාක්ෂියක් ගන්නවනේ. අපිව සනාත කරගන්න. අපට අපේ ලෝකේ සනාත කරගන්න. ඒ න්‍යායාත්මක පැහැදිලි කරගන්න. දැන් මෙහෙමයි සද්ධානුසාරී කියන්නේ. අන්න මෙහෙමයි ධම්මානුසාරී කියන්නේ. එහෙමයි ඔතපන්. මෙන්න මෙහෙමයි ඔක්කොම කැමති පුදුම විදිහට සතුටින් සොකීය වින්දනයක් ලබාගෙන බුදුරන් වහන්සේගේ වචනයකට ඇහුම් කන් දෙන්නේ නැතුව අනේ Tamanට තේරෙන දෙයක් Tamanට පුළුවන් දෙයක් කරාගෙන ඔහේ ඉන්න කැමති. ඔන්නෝක තමයි පින්වතුනි. සද්ධාව අංශ මාත්‍රයක් හරි අපට ලැබෙන්නට ඕනේ මේ වචනේ පිළිගන්න.